සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දසං සුනිපුනං යත්ථ කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවී චිත්තං ගුත්තං සුඛවහං සද්ධාවන්ත පින්තුනේ හැමදිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ප්‍රසාද් කෝරළගේ මහත්මයා දීප්ති කෝරළගේ මහත්මිය නිශ්ශංක කෝරළගේ මහත්මයා කියන මේ දූ දරුවන් ඒ වගේම ලේලිවරු බෑනනුවන් ඇතුළු මේ පවුලට සම්බන්ධ සියලු දෙනාම ඒක රාශී වෙලා මොනබුරු මිනිබිරියන් සියලු දෙනා සම්බන්ධ කරගෙන අද දවසේ මෙබඳු පින්කමක් සිද්ධ කරන්නේ මීට වසරකට පමණ ඉහතදී මිය පරලෝ යන්නට ඉදුණු තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේට කේ.පී. සෝමසිරි පියාණන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම එතුමන්ගේ භව ගමන සුවපත් කර ගන්නට සුවසේ නිවන් අවබෝධ කරගන්නට මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කොටගෙන. ඒ වගේම මිය පරලෝ යන්නට දුණු සියලුම ඥාතීන්ගේ සසර ගමන සුවපත් වේවා. නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව සුජීවත්ව සිටින මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම දේශකයන් වහන්සේට ආශිර්වාද කරමින් ඒ වගේම මේ ධර්ම දේශනා පටිගත කරලා ප්‍රචාරය කරන සියස මාධ්‍ය ජාලේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද කරමින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරමින් මේ පවුලේ පින්වත්තුන් කටයුතු කරා මේ පින්වත්තුන් තාමත්ම සදහැසිතින් යුක්තව කවදත් මේ පින්කම් සිද්ධ කරන්නේ විශේෂයෙන්ම ඒ පියාණන් වහන්සේ මිය පරලෝකීය තැන්පටන් හත් දවසෙන් තුන් මාසෙන් පින්කම් සිද්ධ කරලා වසරක් ගත වෙන අවස්ථාවේ ඒ පියාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා එතුමන්ගේ භව ගමන සුවපත් කිරීමේ අරමුණ ඇතිවයි මෑණියන් වහන්සේ මූලිකත්වයේ තබාගෙන මේ පින්කම සිද්ධ කරන්නේ අම්මා තාත්තට සංග්‍රහ කළ යුතු ක්‍රම දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුජීවත්ව සිටින මව්පියන්ට කරන සංග්‍රහය සහ මිය පරලෝකීය මව්පියන්ට කරන සංග්‍රහය. සුජීවත්ව සිටින මව්පියන්ට කායිකව සුවපත්ව පවතින්නට අප උපස්ථාන කිරීම වගේම මනස සුවපත් කරගන්නට සිත සතුටින් ගුණ නුවණ දියුණු කරගන්නට උදව් කිරීම තමයි මේ ලෝක වශයෙන් මව්පියන්ට කර හැකි සංග්‍රහය කළ යුතු සංග්‍රහය. ඒ අය මිය පරලෝකියාට පස්සේ පරලොව ජීවිතයේ සුවපත් කරන්නට දින කාලවක් වානු නියම කරගෙන හෝ අපට ඉඩ කඩ තියෙන කවර අවස්ථාවක හෝ මේ බඳු කුසල් දහම් සිදු කරලා අනුමෝදන් කිරීම සත්පුරුෂ ඥාති ධර්මයක් එය දරුවන්ගෙන් ඉටු යුතු යුතුයකමක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් මිය පරලෝ යන අවස්ථාවේ තමන් විසින් සිදු කරගත් කුසලයක් සිහිපත් වුනොත් එය තමයි සුගතිය උපදින්නට ප්‍රධාන සාධකය වේ. ඒ වගේම මිය ගියාට පසුව ඥාතීන් හිතවතුන් යම් කුසලයක් සිද්ධ කරලා අනුමෝදන් කරනවා නම් ඔතනක හෝ ඉඳලා සතුටු සිතින් අනුමෝදන් වෙනවා නම් ඒ පින් අනුමෝදන් වීම ලබා ඇති ආත්ම භාවය සුවපත් කරගන්නටත් මතු භව ගමන සුවපත් කරගන්නටත් හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ කරුණු නුවණින් තේරුම් අරගෙනයි සත්පුරුෂ බෞද්ධයෝ තමන්ගේ මව්පියන් ඥාතීන් හිතවතුන් මිය පරලෝකියාට පස්සේ පරලෝක වශයෙන් කළ යුතු සංග්‍රහයක් හැටියට මේ බඳු පින්කම් සිද්ධ කරලා අනුමෝදන් කරන්න මේ දූදරු හුණුබුරු වුණුබිරියන් ඥාතීන් හිතවතුන් අසල් වාසීන් හැම දෙනා මේක රාශී කරගෙන මෑණියන් වහන්සේ මූලිකත්වයේ තබාගෙන අද දවසේ උදාර පින්කමයි වසරක් ගත වෙන අවස්ථාවේ මේ සිදු කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපි කෙබඳු දහම් කරුණක් මූලික කොටගෙන දේශනාව පැවැත්වීම අවශ්‍යද කියලා මේ දායක පින්වත්තුන් සමග කතා බහ කළ අවස්ථාවේදී සිත රැක ගැනීම, සිත ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල ධර්මානුකූලව පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට අපට ආරාධනා කරන්නට යෙදුණා. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ චිත්ත වග්ගයේහි තුන්වැනි ගාථා ධර්මය සුදුද්දසං සුනිපුණං යත්ත කාම නිපාතිනං චිත්තං රක්ඛේත මේදාවේ චිත්තං ගුත්තං සුඛාභහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිතේ ස්වභාවය සුදුද්දසං දුද්දස කියලා කියන්නේ දකින්නට අපහසු දැකීමට දුෂ්කර කියන අර්ථය තමයි දුද්දස කියන්නේ සුදුද්දස කියලා කියන්නේ දකින්නට වඩා අමාරුයි වඩා දුෂ්කරයි සුනිපුණං ඊ타ම සූක්ෂමයි. යත්ත කාම නිපාතිනං කැමති කැමති තැන ගිහින් පතිත වෙනවා, ඇලෙනවා, බැඳෙනවා මේ සිතේ ස්වභාවය. දකින්නට ඊ타මත්ම දුෂ්කරයි. ඒ වගේම ඊ타ම සූක්ෂමයි. කැමති කැමති තැන ගිහින් ඇලෙනවා, බැඳෙනවා, පැටලෙනවා, ගැටෙනවා. ඒ කැමති අරමුණෙහි ගිහින් පතිත වෙනවා. ඒ ස්වභාවය තමයි සිතේ ස්වභාවය. එබඳු සිත චිත්තං රක්ඛේත මේදාවි ඥානවන්ත තැනැත්තා ඒබඳු සිත ආරක්ෂා කරගන්නට උත්සාහ කරයි. චිත්තං ගුත්තං සුඛවහං යමෙක් උත්සාහයෙන් ඒබඳු සිත ආරක්ෂා කරගත්තොත් ඒ ආරක්ෂා කරගන්නා ලද රකින්න ලද සිත සැපගෙන දෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මූලික වශයෙන් මේ ගාථාවේ එන මේ අර්ථය අපි ටිකක් පැහැදිලි කරගෙන ඉන් අනතුරුව ඒ සඳහා පිළිවෙත කුමක්ද කියන බව අද ධර්ම දේශනාව තුලින් පැහැදිලි කර දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සුදුද්දසන් මේ සිතේ ස්වභාවය දකින්නට අතිශයින්ම දුෂ්කර ස්වභාවයක්. ඒ වගේම සුනිපුණන් ඊටාම සූක්ෂම ස්වභාවයක්. ඇයි මේ සිත දකින්නට අමාරු? එය ඉන්ද්‍රියන්ට හසු කරගන්නට පහසු නෑ. ඒ මොකද ඊතරම්ම සියුම්, ඊතරම්ම වේගවත්. සිතේ ස්වභාවය ධර්මයේහි පැහැදිලි කරන්නේ එක් සිතක් ඇති වෙලා වහාම ඒ සිත නිරුද්ධ වෙනවා. නැවතත් අරමුණක් ගනිමින් යලිත් සිතක් පහළ වෙනවා. එයත් වහාම නිරුද්ධ වෙනවා. නැවත අරමුණක් ගනිමින් සිත් පහළ වෙනවා. මෙහෙම අතිශය වේගවත්ව ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාවක් තමයි අපි හැම දිනාටම තියෙන්නේ. එක හිතක් නෙමෙයි. සිත වහා නිරුද්ධ වෙනවා, නැවත ඇති වෙනවා. එහෙම පරම්පරාවක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ චිත්ත පරම්පරාව කොතරම් වේගෙන් ක්‍රියාත්මක වෙනවද කිව්වොත් ධර්මයේ පැහැදිලි කරනවා සෝපන කනෝ අච්චරා සංඝාත කනස්ස අක්කි නිම්මීලන කනස්ස කෝටි සත සහස්ස භාගෝ දක්වා සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්නට ගත වෙන කාලය චිත්තක්ෂණයයි කියලා හඳුන්වනවා. ඒ චිත්තක්ෂණය කොච්චර කාලයක්ද කියලා මේ උදාහරණයෙන් දක්වනවා. ඇසිපිය හෙලන මොහොතක්. එහෙම නැත්නම් අසුරු සැනක් ගන්න. අසුරු සැනක් කියන්නේ ඇඟිලි දෙක එකට ගැටලා සද්ද කරන. ඒතොර තප්පරයක්වත් ගත වෙන්නේ නැහැ. එතරම් සුළු වේලාවක එක්සිතක් ඇති වෙලා නිරුද්ධ වෙලා දෙවන සිත ඇති වෙලා නිරුද්ධ වෙලා තුන්වෙනි සිත ඇති වෙලා නිරුද්ධ වෙලා අනුපිළිවෙලින් මේ විදිහට සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙන්නට පුළුවන් එක ඇසිපිල්ලමක් හෙලන තරම් සුළු වෙලාව. ඒ තරම් වේගවත් මේ සිත. ඒ වගේම භෞතික කිසිදු උපකරණයකින් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් ස්පර්ශ කරලා හඳුනන්නට බැරි පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන මේ ලෝකයේ කොයිතරම් දියුණු කළත් කිසිම උපකරණයකට හසු කරගන්නට බැරි තරම් සූක්ෂම ශක්තියක් තමයි සිත කියලා. වර්තමානයේ මෙතරම් විද්‍යාව තාක්ෂණයේ දියුණු වෙලා තියෙන යුගයක ඒ සිත නිසා හටගන්න තරංග මනින්නට පුළුවන්. හැබැයි සිතේ ස්වභාවය මනින්නට පුළුවන් කමක් නැහැ. ඒ සිතේ ස්වභාවය තේරුම් ගන්නට පුළුවන් එකම උපකරණය සිතම පමණයි. ඒ සිත තුලත් ප්‍රඥාව අවදි කරන අවදි කරන තරමට සති සම්පජඤ්ඤය දියුණු කරන දියුණු කරන තරමට තමයි ඒ තනත්තාට සිතේ ගති ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ සිත ක්‍රියා කරන විදිහ තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ ඒ සිත අවශ්‍ය විදිහට හසුරවන්නට පුළුවන් වෙන්නේ සිත හසුරුව ගන්නට සිත ආරක්ෂා කර ගන්නට සිත দমনය කරන්නට සිත අවශ්‍ය විදිහට පුහුණු කරන්නට යම් කෙනෙකුට ඕන නම් ඒ තනත්තා මුලින්ම හඳුනා ගන්නට ඕන සිත වැඩ කරන විදිහ සිත ක්‍රියාත්මක විදිහ ඒකට කියනවා චිත්ත නියාමයයි කියන සිතේ ස්වභාවය උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හිතමු මේ කතා කරන මයික් මයික්‍රොෆෝන් එක. එතකොට මේක යම්කිසි කෙනෙකුට වැඩි දියුණු කරන්න ඕන නම් ඒ තනත්තා ඉස්සල්ලා මේක වැඩ කරන්නේ කොහොමද මේකෙන් මොකද්ද කෙරෙන්නේ කොහොමද මේක සැකසීලා තියෙන්නේ කියලා එහි මූලික ස්වરૂපය හරියට අධ්‍යයනය කරලා හඳුනගන්නවා. එහෙම හඳුනගත්තු නැති කෙනෙකුට මේක වැඩි දියුණු කරනවා කියන එකක් හෝ මෙහි වෙනසක් කරනවා කියන එකක් හෝ सिद्ध කරන්නට කොහෙත්ම පුළුවන් කමක් නැහැ. වාහනයක් වැඩි දියුණු කරන්න නම් ඒකේ අංගෝපාංග සහ ඒ වැඩ කරන විදිහ හොඳින් හඳුනා ගන්න ඕනේ. ඕනම උපකරණයක් වැඩි දියුණු කරන්න නම් ඒ උපකරණය ස්වභාවය, එහි අංගෝපාංග, ක්‍රියාත්මක වෙන විදිය, ඒකෙන් කෙරෙන කාර්යභාරය මේවා හරියට හඳුනා ගන්න අපේ කය පිළිබඳව යම් යම් වෙනස්කම් කරන්න, කය නිරෝගීව පවත්වා ගන්නට නම් ඒ කය ක්‍රියාත්මක වෙන රටාව අපි හඳුනා ගන්නට ඕන. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙකුට සිත පුහුණු කරන්නට සිත ආරක්ෂා කරන්නට සිත দমনය කරගන්නට නම් හිත පාරිශුද්ධියක් ඇති කරගන්නට නම් සිත ක්‍රියාත්මක වෙන රටාව හෙවත් චිත්ත නියාමය පිළිබඳ හොඳ වැටහීමක් ඇති කරගන්න. ඉතින් ඒක ඇති කරගන්නට ලෝකේ කිසිදු උපකරණයකින් බලලා ඒක හසු කරගන්නට බෑ. ඇසට, කනට, නාසයට, දිවට, කයට ඒක ගෝචර වෙන්නේ නෑ. ඒක ගෝචර කරගන්නට පුළුවන් එකම උපකරණය සිත පමණයි. නමුත් සිතට උනත් සිත හසු කරගන්නට නම් සතිය සහ සම්පජඤ්ඤය ඊටාම තීව්‍රව දියුණු කරන්නට ඕන වර්ධනය කරන්නට ඕන. එහෙම සති සම්පජඤ්ඤය දියුණු කරනවට කියනවා යෝනිසෝ මනසිකාරයයි කියලා. සති සම්පජඤ්ඤය දියුණු වෙලා නැත්නම් ඒතනත්තාගේ සිත අයෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ ඒ මොහොතේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය හරියට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. දැන් සතියයි කියලා කියන්නේ අරමුණ පිළිබඳවත් ඒ අරමුණෙහි ක්‍රියාත්මක වෙන සිත පිළිබඳවත් අවධානය පවත්වන්නට හැකි බව. දැන් සිහිය සතිය දියුණු කරනවා කියලා අපි ගාක් වෙලාවට පුහුණු කරන්න උත්සාහ කරන්නේ අරමුණ කෙරෙහි අවධානය පවත්වා ගැනීම පමණයි හුඟක් දෙයක්. හැබැයි අරමුණ කෙරෙහි අවධානය පවත්වා ගැනීම අපිට ඒකාග්‍රතාවය දියුණු කරගන්න හේතු වෙනවා. ප්‍රඥාව දියුණු කරන්න ඕන නම් සම්පජඤ්ඤය දියුණු කරන්න ඕන නම් ඒ තැනත්තාට අරමුණ කෙරෙහි විතරක් අවධානය පවත්තලා මදි ඒ අරමුණට අපේ සිත ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න එහෙම නැති කෙනෙකුට සිත দমনය කරන්න සිත පුහුණු කරන්න සිත ආරක්ෂා කරන්න බෑ සිත කොහොමද ලෝකයට ප්‍රතිචාර දක්වන්නේ කියලා හරියට දැනෙන්නේ නැත්තම් ඒ නිසා ඇසින් අරමුණු ගන්නකොට කනින් අරමුණු ගන්නකොට ඒ ඇසට පේන දේ ගැන කනට ඇහෙන දේ ගැනත් අපේ අවධානය තියෙන්න ඕන. නැත්තම් ඒ ඇහෙන පෙනෙන දේ මොකද්ද කියලා තේරෙන්නේ නැතුව යනවනේ. ඒක දැනෙන්නටත් ඕන. හැබැයි ඒ දේ පෙනෙනකොට, ඒ දේ ඇහෙනකොට මගේ හිතට මොකද වෙන්නේ? මගේ හිත කොහොමද මේ පෙනෙන දේට ප්‍රතිචාර දක්වන්නේ? මගේ කන මගේ හිත කොහොමද ඒ ඇසෙන දේට ප්‍රතිචාර දක්වන්නේ? දිවට යම්කිසි රසයක් දැනනකොට ඒ රසය ගැනත් අවධානය තියෙන්න ඕන. ඒකට සිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ලෝභයෙන්ද, ද්වේෂයෙන්ද, මුලාවෙන්ද, හැඟීම්overline ආවේගකාරීව කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? අන්න එහෙම අපේ මනස පුරුදු කළොත් තමයි අරමුණ සහ ඒ අරමුණට ප්‍රතික්‍රියා දක්වමින් ප්‍රතිචාර දක්වමින් පහළ වෙන චිත්ත පරම්පරාව එහි ස්වභාවය අපට යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ අපිට දැනෙන්න ගන්නවා සිතේ දුර්ගුණ මතුවෙන හැටි. සිතේ යහගුණ මතුවෙන හැටි. ඒ යම් යම් ගුණාංග අපිට යම් ප්‍රමාණයක. දැන් මට තරහ එනවා. දැන් මගේ මනසේ ලෝභයක් ඇති වෙනවා. දැන් නම් මගේ හිත සතුටින් තියෙනවා. හිතේ දැන් හුඟක් සැහැල්ලු ගතියක් තියෙනවා. මොකද්ද හිතේ බර ගතියක් තියෙනවා. මේවා අපිට ටික ටික දැනෙන්න ගන්න සිත ගැන අවධානය පුහුණු කරනකොට. සිහිය පුහුණු කරනවා. ඊට පස්සේ එහෙම දැනෙන්න පටන් ගත්තට පස්සේ ඊළඟට අපි හොයන්නට ඕනේ ඒ සිතේ බරගති ඇති උනේ කොහොමද? ඒ නොසතුට ඇති උනේ කොහොමද? ඒ කෝපය මතු උනේ කොහොමද? මගේ හිතේ ලෝභය මතු උනේ කොහොමද? එහෙම සොයන්නට ඕන. අන්න එහෙම නැවත නැවත සිත ගැන සොයනකොට තමයි ඒ සිතේ යම් යම් වෙනස්කම් ඇති වෙන්නට බලපාන හේතු ප්‍රත්‍ය අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. හේතු ප්‍රත්‍ය කියන්නේ හේතු කියන්නේ මූල සාධකය ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව් වෙන අවශේෂ සාධක. දැන් අපිට මෙහෙම සොයනකොට මුලින්ම පෙනෙන්නේ හේතුව නෙමෙයි ප්‍රත්‍ය. ප්‍රත්‍ය පෙනුනහම අපි ඒ ප්‍රත්‍ය වෙනස් කරන්න තමයි උත්සාහ කරන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපිට තරහක් එනවා නම් ඒ තරහ එන්නේ මොකද කියලා හොයනකොට අනිත් කෙනාගේ වරද තමයි අපිට පේන්නේ. ඒ වැරද්ද නිසායි තරහ ආවේ කියලා තමයි මුලින්ම පේන්නේ. ඒකේ යම් සත්‍යයක් තියෙනවා. නමුත් අනිත් කෙනාගේ වරද කියන එක බාහිර කාරණයක් විතරයි. ඒකට මූල සාධකයේ උනේ ඒ වරද පිළිබඳව අපි සිතූ ආකාරය. අපි ඒක අපේ කැමැත්තට අනුව විය යුතුයි කියලායි හිතන්නේ. එහෙම අපේ රාමුව තුල ඉඳගෙන අපි අච්චුවක් හදාගෙන අනිත් අය අපි කැමති අපේ රාමුව ඇතුලේ වැඩ කරන්න ඕන කියලා අපි හිතනවා. අපේ රාමුවට පිටින් වැඩ කරනවා නම් ඒගොල්ලෝ හොඳ දෙයක් කළා වුණත් අපි ඒකට තරහ ගන්නවා. එහෙමනම් අපට කෝපය මතුවෙන්න තරහ මතුවෙන්න වැරදි කරන්න ඕනේ. හොඳ දෙයක් කළා වුණත් අපට තරහ යනවා. ඇයි ඒක මම හිතපු විදිහට නැත්තම්. මට ඕන විදිහට නැත්තම්. මම කැමති විදිහට නැත්තම්. එහෙනම් අපට කෝපය මතුවීමේ ප්‍රධාන සාධකය වෙන්නේ අනුන් කරන වැරද්ද නෙමේ මම කැමති විදිහට මට ඕන විදිහට මම හිතන විදිහට දේවල් වෙන්නට ඕන කියලා ආකෘතියක් හදාගෙන ඒ ආකෘතියේ එල්බගෙන ඒ තුලින් සියලු දෙනා රිංගවන්නට වෑයම් කරන මානසික తত্ত্বය නිසායි අපිට අනිත් අය කරන කියන දේවල් විචාරපූර්වකව දකින වෙනුවට කෝපය, ද්වේෂය, ආවේගය මතුවේ. මෙන්න මෙහෙම කාලයක් අධ්‍යයනය කරන්න ඕන, සොයන්න ඕන, සිතන්න ඕන, විමසන්න ඕන. ඇත්තට මේ හිත වැඩ කරන්නේ කොහොමද හිතට මොකද්ද වෙන්නේ කොහොමද මේ තත්ත්වයන් ඇති වෙන්නේ මොනවද ඒවා හේතු මොනවද ඒවා ප්‍රත්‍ය එහෙම සොයන්න. දැන් අපිට මේවා සොයා ගන්නට බැරි වෙන තවත් හේතුවක් තමයි දැන් අපිට පොඩ්ඩක් තරහ එනකොටම දැන් සිත සකස් කරගන්නට ඕන කියලා හිතන තැනත්තා පොඩ්ඩක් තරහ එනකොටම ඉක්මනට උත්සාහ කරන්නේ තරහ යට කරලා මෛත්‍රිය මතු කරගන්න. ඒකට කියනවා සමත කියලා. සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා දෙකක් තියෙනවා. සමත භාවනාවෙන් කරන්නේ දේවල් අවබෝධ කිරීම නෙමෙයි යටපත් කිරීමයි. හරියට භාජනයක අඩිය රොන් මඩ තියෙනවා, මතු පිටින් පිරිසිදු වතුර තියෙනවා. එතකොට මේක කැළතිච්ච ගමන් අර වතුර ටික අපිරිසිදු වෙනවා. ඊට පස්සේ අපිට ක්‍රම දෙකකට මේක වෙනස් කරන්නට පුළුවන්. පළවෙනි ක්‍රමය තමයි කලතන් නැතුව හොලවන්න නැතුව තියලා තියෙනවා. එතකොට රොන් මඩ ටික ආපහු යටට බහිනවා. අන්න වගේ තමයි සමත භාවනාව. හැබැයි රොන්මඩ ටික යටට බැස්සට වතුර පිරිසිදු වෙනවා. නමුත් අඩිය තවම මඩ තියෙනවා. නැවත කැළතුණොත් නැවත මතුවෙන්නට පුළුවන්. ඒ වගේ තමයි සිතේ මතුවලා එන ක්ලේශයන්, ආවේගයන්, දුර්වලකම්, මානසික කිලුටු අපිට මතුවෙන්නේ කොහොමද කියලා හොයලා බලලා ඒ මතුවෙන්නේ යම් බාහිර කරුණක් නිසා නම් ඒ බාහිර කාරණේ බැහැර කරනවා. අනිත් කෙනාගේ වැරද්ද ගැන හිතනකොට නම් අපිට තරහ එන්නේ වැරද්ද ගැන හිතන්නේ නැතුව හොඳ කරුණක් ගැන හිතනවා. ඒ තනත්තගේ ගුණයක් ගැන හිතනවා. එතකොට හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. ඒකට කියන්නේ සමත ක්‍රමයයි. විදර්ශනාව කියන්නේ එහෙම නෙමේ අර බඳුනේ අඩිය රොන් මඩ තියනවා කොළවන්න නැතුව තිබ්බහම මේක නැවත යථා තත්ත්වයටපත් වෙලා වතුර පිරිසිදු වෙනවා හැබැයි අඩියේ මඩ තියෙන තාක්කල් මේක කිලුටු වෙනවා කියන බව දැනගෙන ඒක හොඳට කලත්තලා අර මඩ ටික එළියට අරගෙන වතුර ටික පෙරලා ඒක සුද්ධ කරනවා අන්න එහෙම කළොත් නැවත කැළතුණා වුණත් ඒ වතුර ටික නැවත බොර වෙන්නේ නැහැ, මඩ වෙන්නේ නැහැ. කුමක් නිසාද? එහි බොර වෙන්නට හොන් මඩ නැති නිසා. අන්න ඒ වගේ තමයි විදර්ශනාවෙන් කරන්නේ ඒ බාහිර කාරණේ වෙනස් කරනවා වෙනුවට ඒක එහෙම තියෙද්දි Tamange සිත දිහා බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ වෙන්නේ කියලා බලලා මේක උස්පහත් වෙන හැටි හරියට හඳුනා ගන්න. විදර්ශනා කරනකොට කෝපය මතුවෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමතය පුහුණු කරනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කෝපය මතුවෙනවා නම් මෙත් සිත මතු කරගන්න. එතකොට අර කෝපය යටපත් වෙනවා. හැබැයි විදර්ශනාවේදී කියන්නේ එහෙම නෙමේ කෝපය මතුවෙනවා නම් දැන් මට තරහ ඇවිත් තියෙන්නේ දැන් මගේ මනසේ කෝපය මතුවෙනවා කියලා ඒ කෝපය දිහා බලන්න පුරුදු ඒ කෙරෙහි අවධානය යොමු කරගන්න පුරුදු අන්න එතකොට තමයි ඒ කෝපය වැඩි වෙන හැටි, අඩු වෙන හැටි, උස් පහත් වෙන හැටි අපට හඳුනා ගන්නට පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් වැඩි කරලා අඩු කරලත් බලන්නට ඕන. එතකොට තමයි මෙන්න මෙහෙමයි මේක අඩු කරන්නේ, මෙහෙමයි මේක වැඩි කරන්නේ කියලා සිත ක්‍රියාත්මක වෙන හැටි හරියටම අපට හඳුනා ගන්න පුළුවන්. මට මතකයි අපි පුංචි කාලේ ඒ කාලේ රේඩියෝ තිබුණේ ඩිජිටල් නෙමෙයිනේ ඩිජිටල් කියන්නේ දැන් අද තියෙන අංක ඔබන ක්‍රමයක් නේ. එතකොට ඒ කාලෙත් එතකොට එහෙම නෙමෙයි මීටරේ කරකවන. ඒතර අපේ තාත්තා මට මතකයි ඒ රේඩියෝ මීටරේ දිහා බලන්නේවත් නැහැ. අහක බලාගෙන අරක කරකවන. එතකොට ඔන්න මේ පැත්තෙන් දෙමළ මීටරයක් අහු වෙනවා මේ පැත්තෙන් ඉංග්‍රීසි මීටරයක් අහු වෙනවා. හැබැයි ඔහොම දෙපැත්තට කරකවලා කරකවලා හරියටම ඒ Tamanට අවශ්‍ය මීටරේ තියෙන තැනට සකස් කරගන්නවා. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ටියුන් කරනවා කියලා. එතකොට ටියුන් කරගන්නට ඒකට හුරු කරගන්නට ඕන. කන, අත, සිත ඔක්කොම ඒකට හරියට යොදවන්න ඕනේ නැත්නම් පොඩ්ඩක් එහාට ගිය ගමන් වෙන මීටරයක් අහු වෙනවා. පොඩ්ඩක් මෙහාට වෙච්ච ගමන් තව මීටරයක් අහු වෙනවා. නැත්නම් සද්දේ පැහැදිලි නැතු යනවා. ඒ වගේ තමයි අපේ හිත පොඩ්ඩක් ඒ පැත්තට ගිය ගමන් එකාන්තයකට වැටෙනවා. පොඩ්ඩක් මේ පැත්තට ගිය ගමන් තවාන්තයකට වැටෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට වික්ෂිප්ත වෙනවා, පැහැදිලි නැති වෙනවා. ඉතින් මේකත් එක්ක ජීවත් වෙමින් එහාට මෙහාට කරකවලා උස් පහත් කරලා හේතු අඩු කරලා වැඩි කරලා මෙහෙම කලක් අපි ඒක අධ්‍යයනය කරනකොට තමයි සිත වැඩ කරන ස්වභාවය අපිට හරියට හඳුනා ගන්න පුළුවන්. අන්න එහෙම හඳුනාගත්තට පස්සේ තමයි අර වෙඩින් මීටර අහු වෙන්නේ නැති වෙන්න අපට අවශ්‍ය මීටරේට රේඩියෝවේ මීටරේ කරකව ගන්නවා වගේ හඬ අපැහැදිලි තත්ත්වයෙන් පැහැදිලි තත්ත්වයට සකස් කර ගන්නවා වගේ අපිට පුළුවන් වෙනවා ටික කලක් එහෙම අභ්‍යාසගත වෙනකොට අපට අවශ්‍ය තැන හිත පවත්වන්න. ඉතින් එහෙම කරන්නට නම් සතිය තියෙන්නට ඕන සම්පජඤ්ඤය. සතිය කිව්වේ අරමුණක් අරමුණට ප්‍රතිචාර දක්වන සිතේ ස්වභාවයක් දැනෙන්නට ඕන සම්පජඤ්ඤය කියලා කිව්වේ විමසිලිමත් බව. කොහොමද එහෙම වෙන්නේ? මොකක්ද ඒකට හේතුව? කොහොමද ඒක වෙනස් කරන්නේ? වෙනස් කරන්න මොකද්ද කරන්න ඕන? මේක වැඩි වෙන්නේ කොහොමද? අඩු වෙන්නේ කොහොමද? ඒකට මූල හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද? ඇත්තට මේක බාහිර සිද්ධියක් නිසාද වෙන්නේ? එහෙම නැත්නම් මේක අභ්‍යන්තර ප්‍රශ්නයක්. එහෙම නැත්නම් මේ දෙකේම එකතුවක්ද? මේවා දීර්ඝ කාලයක් විමසා බලන්නට ඕන. ඒකට තමයි සම්පජඤ්ඤය කියලා. අන්න ඒ විදිහට සති සම්පජඤ්ඤය දියුණු කරන්න දියුණු කරන්න තමයි කෙනෙකුට සිත වැඩ කරන විදිහ හඳුනා ගන්න පුළුවන්. වැඩ කරන විදිහ හඳුනාගත්තට පස්සේ තමයි අර උපකරණයක හරියට ඒක ක්‍රියාත්මක වෙන විදිහ හඳුනාගත්තාම ඒකේ අඩුපාඩු හදන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒකට අවශ්‍ය ගුණාංග තව එකතු කරන්න පුළුවන් ඒක වැඩි දියුණු කරන්න පුළුවන් සකස් කරන්න පුළුවන් අපිට ඕන විදිහට ඒක පාලනය කරන්න පුළුවන් එතකොට මේ උපකරණය සම්බන්ධව අපි දක්ෂයි නිපුණයි පරිණතයි කියන මට්ටමකට අපට එන්නට පුළුවන් කාලයක් යද්දී. ඒකත් එක්කම දිගු කලක් ඇසුරු කරමින් හොඳ අවධානයෙන් අවදීන් මේ පිළිබඳව ක්‍රියාත්මක වෙනකොට. අන්න ඒ වගේ තමයි අපේ සිත පිළිබඳව දීර්ඝ කාලයක් අපි අවධානය යොමු කරගෙන සොයලා බලලා විමසලා ඒකත් එක්ක කටයුතු කරන්න පුරුදු වෙනකොට තමයි අපිට මේ සිතේ යම් යම් වෙනස්කම් ඇති කරලා දුර්වලකම් අඩු කරලා ಗುಣ දියුණු කරලා සිත සකස් කරන්නට පුළුවන් මේ. ඉතින් එහෙම සති සම්පජඤ්ඤයක් නැති කෙනෙකුට සිත සකස ගන්න ඕන කියන හැඟීමක් නැති කෙනෙකුට ඒ වැඩේ කරන්නට බැහැ. ඒ සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඕන කරන්නේ හිත හදා ගන්න නෙමෙයි ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ තමන් රුචි කරන දේවල් සම්පාදනය කරගන්න, ඒ දේවල් අත්පත් කරගන්න, අකමැති දේවල් බැහැර කරන්න. හැම තිස්සෙම ප්‍රත්‍යචන සත්වයින්ගේ මනස ක්‍රියාත්මක වෙන්නේ රුචි අරුචිකම් එක්කලා. ඇලීම් ගැටීම් එක්කලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය සත්වයාගේ සිතේ ස්වභාවය තමයි යත්ත කාම නිපාතිනම් කැමැති දෙෙහි ගිහින් ඇලෙනවා. අකමැති දෙෙහි ගැටෙනවා. ඒ මොකද අකමැති දෙහි ගැටෙන්නේ ඒ අකමැති තැන් අපි නැවත නැවත හාරවස්සන්නට ගන්න. ඒක හරි අමුතුම වැඩක් අපේ මනසේ තියෙන. දැන් අපිට සාමාන්‍යයෙන් අකමැති නම් ඒ දේ පැහැරලා දාන්නනේ ඕන. ඒක අමතක කරන්නනේ ඕන. හැබැයි හිතේ ස්වභාවය තමයි යමකට අකමැති නම් ඒකම හාරනවා, ඒකම අවුස්සනවා, ඒකම සිහි කරනවා. මොකද අකමැති වීම තුළ අපේ සිත ඒ අරමුණ දැඩිව ග්‍රහණය කරගන්නවා. උපාදාන කරගන්න. කැමති දේවල් නැවත නැවත මතක් වෙන ගතිය, කැමති දේවල් වලට නැවත නැවත සිත යන ගතිය විතරක් නෙමේ අපේ හිතේ තියෙන අකමැති දේටත් නැවත නැවත සිත යනවා. දැන් බලන්නකො මොකක් හරි අපේ මනස ගැටෙන කාරණයක් આવොත් එහෙම ඒකම කොච්චර හරි සිහි වෙන්න ගන්නවා. ඒක අමතක කරන්න බෑ. නිින්ද යන්න නැතුව ඒක මතක් වෙන්න ගන්නවා. ඇයි ඒ? ඒ ගැටීමෙනොත් අපේ මනස දේවල් උපාදාන කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තණ්හා පත්‍ය උපාදාන. තණ්හාවෙන් තමයි දේවල් උපාදාන කරගන්නේ. එතකොට කොහොමද ගැටීමෙන් උපාදාන කරගන්නේ? පින්නතුනේ තණ්හාවෙන් උපාදාන කරනකොට ඒ තෘෂ්ණාව නිසාම තමයි ගැටීම ඇති වෙන්නේ. අපි මුලින් කිව්වේ අපිට තව කෙනෙක් වැරද්දක් කළා වගේ පේන්නේ මොකද්ද? මම කැමති විදිහට යා එක කළේ නැහැ. මම කැමති උනේ එහෙම නෙමෙයි. මට ඕන උනේ එහෙම නෙමෙයි. එතකොට එහෙමනම් ඒ ගැටීම නිර්මාණය වෙන්නේ කුමක් නිසාද? ඊට වඩා වෙනස් ක්‍රමයකට මම අපේක්ෂා කළා. මම බලාපොරොත්තු වුණා. එතකොට යම් ක්‍රමයක් කැමති වෙනකොට තමයි ඊට වඩා වෙනස් දෙයකට අපේ සිත ගැටේ. ඒ නිසා ඇලීම නිසාමයි ගැටීම ඇති වෙන්නේ. යම් දිනක අපට පුළුවන් නම් මේ ඇලීම කාමරාගය දුරු කරන්නට ඒක දුරු කරනකොටම පටිඝයත් සම්පූර්ණයෙන් දුරු වෙනවා. අනාගාමී මාර්ගඥාණයෙන් කාමරාග පටිග දෙක යලි නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය වෙනවා. එතන කාමරාගයේ දුරු වෙනකොටම කාමරාගය කියන්නේ කැමති දේවල් වලට ඇලෙන ගතිය. ඒක දුරු වෙනකොටම පටිගහත් දුරු වෙනවා. ඇයි? අර ඇලෙන බව තියෙන තාක්කල් තමයි ගැටෙන ගතිය අපේ මනසේ ක්‍රියාත්මක. ඉතින් මේවා තේරුම් ගන්නට කලක් සිත අධ්‍යයනය කරන්න සිතත් එක්ක නැවත නැවත සති සම්පජඤ්ඤයෙන් සිත දිහා බලමින් කටයුතු කරන්නට ඕන. එහෙම බලනකොට තමයි මේ සිත ක්‍රියාත්මක වෙන ඊටාම සූක්ෂම ස්වභාවයන් අපට දැනෙන්නේ. ඒ හිත අපටම වංචා කරන හැටි අපට දැනෙන්නට ගන්න. එතකොට තමයි සිතේ මතුවෙන වංචක ධර්ම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මෙහෙම කළොත් නම් මේක හරියයි කියලා අපි හිතුවට සමහර දේවල් එහෙම කළාම හරියන්නේ නැහැ. ඒ මොකක් නිසාද කියලා තේරෙන්නේ ඒක ගැන අධ්‍යයනය කරනකොට. දැන් සිත විසින් යමක් තෘෂ්ණාවෙන් ඉල්ලා සිටිනකොට අපිට හිතෙන්නේ ඒක කොහොම හරි සම්පාදනය කරගත්තාම හිත සතුටු වෙයි. දැන් සෑහීමටපත් වෙයි කියලා තමයි හිතන්නේ. පිනතුනේ ඒ සිත විසින් තෘෂ්ණාවෙන් ඉල්ලන දේ දීපු ගමන් ඊළඟට මොකද වෙන්නේ? ඒ වගේ දෙගුණයක් අපේක්ෂා කරනවා. අර තෘෂ්ණාව වැඩි වෙනවා. අපිට බැලූ බැල්මට හිතෙන්නේ මේ භාජනයක් පුරවන්න වගේ ඒකට භාගයක් අඩු නම් ඒ භාගය දැම්මම දැන් පිරෙයි කියලා තමයි හිතෙන්නේ. හැබැයි තෘෂ්ණාවෙන් දේවල් ඉල්ලා සිටිනකොට ඒ ඉල්ලා සිටින දේ සම්පාදනය කරපු ගමන් පිරෙනව නෙමෙයි ඒ වෙලාවට සතුට වෙනව තෘප්තිමත් බවක් වගේ දැනෙනවා. නමුත් ඊළඟට ඒ තෘෂ්ණාව ඊට වඩා පුළුල් ආකාරයෙන් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. ඉතින් මේවා සිත සිත පිළිබඳ යම් යම් ධර්මතා සිතේ ස්වરૂපයක් ඊළඟට අපි යමකට අකමැති වෙනකොට ඒ අකමැති වෙන දේ උපාදාන වෙනවා. දැන් අපි කැමති නැති වුණාන් පස්සේ දේවල් අයින් කරන්න උත්සාහ කරනවා. අයින් කරන්න උත්සාහ කරන්න කරන්න මොකද වෙන්නේ? සිත එහිම පැටලෙනවා. ඒකෙම බන්ධනය වෙනවා. ඒකම උපාදානයි. මෙන්න මේ වගේ අපේ සිත ක්‍රියාත්මක වෙන රටාව සූක්ෂම විදිහට තේරුම් ගන්න තේරුම් ගන්න තමයි අපිට සිත පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ බඳු චිත්ත නියාමයේ පිළිබඳ දක්ෂතාවයක් නැති කෙනෙකුට සිත හසුරවන්න බෑ යත්ත කාම නිපාතින. ගිහිල්ලා ඒ කැමැති කැමැති තන පැටලෙනවා සිත. ඇලෙන දේවල් වල නිරන්තරයෙන් මනස ගිහින් බැඳෙනවා. ඒක අපිට පාලනය කරගන්නට අමාරුයි. දැන් සමහරු කියන්නේ මට මගේ හිත මටම පාලනය කරගන්නට බැරි වුණා. කෝපය මතුවෙන් පස්සේ Tamanටම Taman පාලනය කරගන්න බැරි වුණා. ඇයි අර හිතට ඕන දේ කොහොම හරි කරන්න කය හසුරුව ගන්න. සිතට ඕන දේ සිත කරනවා, සිතට ඕන දේ හසුර කරන්නට කයත් හසුරුවනවා. වචනයත් හසුරුවනවා. ඇයි මෙතන සත්වයේ පුද්ගලෙක් ආත්මයක් මම කියලා කෙනෙක් නැහැ. මෙතන තියෙන්නේ නාම රූප ධර්ම සමූහයක් විතරයි. ඒවා ක්‍රියාත්මක වෙන රටාව හඳුනාගත්තොත් අපිට ඒක සංවර කරන්න පුළුවන්. එහෙම බැරි වුණොත් සම්පූර්ණයෙන්ම අපි පාලනයෙන් තොර වෙනවා. ඇයිද? මෙතන මම කියලා කෙනෙක් නැති නිසා. ඒ සිත කැමැති කැමැති විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුදුද්දසං මේ සිත ඉන්ද්‍රයන්ට හසු වෙන්නේ නැහැ. සිත නැමැති ඉන්ද්‍රයටත් හසු වෙන්නේ සති සම්පජඤ්ඤය තිබුණොත් පමණයි. එහෙම නැත්නම් සිතටවත් අපේ හිත හඳුනා ගන්න බෑ සිහිනුවන නැත්තම්. දැන් හැමෝටම සිතක් තියෙනවනේ. හැමෝටම හිතක් තිබුණාට ඒ හැමෝම හිත ගැන දන්නේ නැහැනේ. ඇයි ඒ දන්නේ නැත්තේ? සිත තිබුණා වුණාට ඒ සිතට Tamange සිත හසු වෙන්නේ සති සම්පජඤ්ඤය දිනු කලේ නැත්තම්. සති සම්පජඤ්ඤය කියන්නේ සිතේම ගොඩනැගෙන චෛතසික දෙක. ඒ චෛතසික දෙක දිනු කළොත් තමයි අපේ සිතටම අපේ හිත හඳුනා ගන්නට පුළුවන්. ඒක හරියටම කියනවා නම් දැන් අපිට S දෙකක් තියෙනවානේ ලෝකේ දකින්නට. අනිත් අයගේ මූණු පේනවා, අනිත් අයගේ හැඩරුව, අඩුපාඩු දුර්වලකම් ඔක්කොම පේනවා. හැබැයි ඉතින් ඒ පෙනුනට අපේ ඇස් දෙකට අපේ මූණ පේන්නේ අපේ මූණ බලන්න ඕන නම් අපේම නේත්‍ර දෘෂ්ටිය ආපස්සට හරවන්නට ඕන. ඒකට අපි කැඩපතක් පාවිච්චි කරනවා. කැඩපත පාවිච්චි කරලා නේත්‍ර දෘෂ්ටිය ආපස්සට හැරෙව්වොත් තමයි අපට අපේ මූණේ අඩුපාඩු පේන්නේ. ඇස් දෙක තියෙනවා. ඇහැට ලෝකය පේනවා. පෙන්න උනාට අපේම ඇස් දෙක අපේම මූණ පේන්නේ ඒ වගේ තමයි අපේ සිතට ලෝකේ තියෙන තාක් අරමුණු ගන්නට පුළුවන්. හැබැයි අපේ හිත හඳුනා ගන්නට සිත පුරුදු වෙලා නැහැ. ඒකට අපි අර නේත්‍ර දෘෂ්ටිය කැඩපතක් කරහා ආපසු පරාවර්තනය කරන්න වගේ අපි පුරුදු කරන්නට ඕන අපේ සිතින්ම අපේ සිත ආවර්ජනා කරන්නට ප්‍රත්‍යවේක්ෂණය පුහුණු කරන්න. ඒකට සිහිය ඕන, නුවණ ඕන, සිහිය අවදි කරගෙන නුවණින් යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන, විමසා බලන්නට ඕන, මොකක්ද වෙන්නේ කොහොමද වෙන්නේ ඉතින් ඒබඳු දක්ෂතාවයක් නැති කෙනෙකුට යත්ත කාම නිපාතිනම් කැමැති කැමැති තැන ගිහින් සිත ඇදවැටෙනවා. සිත පැටලෙනවා. ඉතින් මෙබඳු සිත ඥානවන්තයා දමනය කරගන්නට ආරක්ෂා කරගන්නට සමත් වෙනවා චිත්තං රග්ගේත මේධාවේ මේධාවි කියලා කිව්වේ නුවණැති තැනැත්තා ඒ නුවණැති තැනැත්තා සිත රැකගන්නට වෑයම් කරනවා චිත්තං ගුත්තං සුඛවහ එසේ රකින්න ලද සිත තත්වයට සැපගෙන දෙන්නට සමත් දැන් එතකොට අපි තේරුම් ගන්නට ඕන දැන් මේ ගාථාවේ තියෙන කාරණා ටික අපි පැහැදිලි කරගත්තා. ඒ වගේම සිතේ ස්වභාවය අපි යම් ප්‍රමාණයකට ඒ තුලින් තේරුම් ගත්තා. ඊළඟට මේ බඳු සිත අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? ආරක්ෂා කරගන්නට සති සම්පජඤ්ඤයමයි අපට උපකාර වෙන්නේ. සිහිය දියුණු කරන දියුණු කරන තරමට අපට පුළුවන්කම ලැබෙනවා සිතේ ස්වභාවය හඳුනා ගන්න. ඊළඟට සම්පජඤ්ඤය කියන්නේ ප්‍රඥාව දියුණු කරන දියුණු කරන තරමට අපිට පුළුවන් වෙනවා ඒ සිතේ කොහොමද හසුරවන්න ඕන කියලා තේරුම් ගන්න ඊට පස්සේ වීරය අවදි කරන අවදි කරන තරමට අපිට දේවල් වෙනස් කරගන්නට ඔය කරුණු තුන තමයි අපිට විශේෂයෙන් උපකාර වෙන්නේ සිහිය නුවණ සහ වීරය දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඔය කරුණු තුන තමයි මුළු සතිපට්ඨාන සූත්‍රය පුරාම පැහැදිලි කරන්නේ ආතාපි සම්පජානෝ සතෙමා සතෙමා කිව්වේ සිහිය සම්පජානෝ කිව්වේ නුවණ ආතාපි කියලා කිව්වේ වීර්ය එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැම කෙනෙක් සතුවම මේ ගුණාංග තුන අවදි කරලා මොනවද සිහිය නුවණ සහ වීරය අවදි කරලා අපේ සිත පිරිසිදු කරන්න අපේ සිත ආරක්ෂා කරගන්නට අපි හැමෝටම පුළුවන්කම තියෙනවා මොකද අපි හැම කෙනෙක්ම මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙන ශක්තිමත් කුසල් සිතකින්. ඒ නිසා අපි හැමෝගෙම උත්පත්තිසිත ප්‍රභාස්වරයි. උත්පත්තිසිත ශක්තිමත්. අපට ශක්තිමත් සිතක් ලැබිලා තියෙන නිසා අර සතා සිව්පාවට වගේ නෙමේ අපට පුළුවන් සිහිය නුවණ අවදි කරලා ක්‍රියාත්මක. සාමාන්‍ය සතා සිව්පාව වගේ ස්වභාවය තමයි හැඟීම් මත සහ ආවේග මත කටයුතු කරන ස්වභාවය. හැඟීම් කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට දේවල් දැනෙන විදිහත් එක්කලා මනස උත්තේජනය වෙන්නේ කොහොමද? ඒ ස්වરૂපයත් එක්කලා ක්‍රියාත්මක වෙනවා. කෝපය මතුනොත් කෝපයට අනුව වැඩ කරනවා. රාගය මතුනොත් රාගයට අනුව වැඩ කරනවා. ඊර්ෂ්‍යාව මතුනොත් ඊර්ෂ්‍යාවට අනුව මාන්නය මතුනොත් මාන්නයට අනුව ඒ එන හැඟීමත් එක්ක කටයුතු කරනවා. එහෙම නැත්නම් ඇබ්බැහියත් එක්ක. ඉතින් මිනිස්සයා කියන්නේ සතෙක් නිසා මිනිස්සයාටත් හැඟීම් සහ ඇබ්බැහි මතුවලා එනවා. නමුත් මිනිස්යාට තියෙන සුවිශේෂ වරප්‍රසාදයක් හැකියාවක් තමයි ඒ හැඟීම් ඇත්බැහි මතු වුණාට ඕනනම් පුළුවන් ඒවට වසඟ වෙන්නේ නැතිව මේක සුදුසුද නැද්ද මේකෙන් අර්ථයක්ද වෙන්නේ අනර්ථයක්ද වෙන්නේ කියලා කල්පනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා ඒකෙන් අයහපතක් වෙනවා නම් වළක්වලා යහපතක් වෙනවා නම් ක්‍රියාත්මක ඒකට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි එහෙනම් සිත ආරක්ෂා කරන වැඩපිළිවෙලට කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපatti. සිත ආරක්ෂා කළොත් තමනුත් ආරක්ෂා වෙනවා අනුනුත් ආරක්ෂා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. අපි හිතනවා නම් මම මාව රැකගන්නට ඕන කියලා මම ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕන මම අකුසලයෙන් වළකින්නට ඕන කියලා ප්‍රාණඝාතයෙන් වළකිනකොටම තමන් රැකගත්තා වෙනවා. ඒ තමන් රැකගන්නකොටම අපි ප්‍රාණඝාතයෙන් වළකිනකොටම මා නිසා ලෝකයට තව දුරටත් බිය තැති ගැනීම ඇති වෙන්නේ නැහැ. සකල සත්වයින්ටම මගෙන් અભයදානය ලැබුණා වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන ප්‍රාණඝාතයෙන් වළකින තැනැත්තා અભයං දේති, අවේරං දේති, අභ්‍යාපජ්ජං දේති. અભය දෙනවා, අවෛරී බව දෙනවා, ලෝකයටම ඇයිද ඒතනත්තා නිසා ලෝකයේ අන්‍ය සත්‍යෝ තැතිගන්නේ නැහැ බියපත් වෙන්නේ නැහැ මරණ බිය ඇති වෙන්නේ. ඒතර මම මාව රැකගන්නකොට ඒ තුලින් ලෝකයම රැකෙනවා. අපි හිතනවා නම් මම ලෝකය රකින්නට ඕන කියලා. මේ සතා මරන්නට හොඳ නැහැ ඒ සතා රකින්නට ඕන කියලා හිතනකොට ඒ සතාගේ දිවි රකින්නට සිතූ සිතුවිල්ලෙන්ම Tamanගේ සිත රැකෙනවා. Tamanගේ සිත රැක ගන්නට උත්සාහ කරනකොට ලෝකය රැකෙනවා ලෝකය රකින්නට උත්සාහ කරනකොට Tamanගේ සිත රැකෙනවා ඔය දෙපැත්තෙන් Tamanට කැමති තැනකින් පටන් ගන්නට පුළුවන් ඒ කොතනින් පටන් ගත්තා වුණත් ආත්ම අර්ථය පර අර්ථය Tamanටත් යහපතක් වෙනවා ලෝකයටත් යහපතක් වෙනවා ඉතින් ඒ විදිහෙන් යහපත කරන්නට පුළුවන් වෙන්නේ අර හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව ඇබ්බැහි වලට වහල් වෙන්නේ නැතිව මේක සුදුසුද නැද්ද කියලා විමසලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන් නම් පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී රාහුල පොඩිහාමුදුරන්ට ඉතාම වටින උපදේශයක් දෙනවා. රාහුල ඔබ යමක් කරනකොට, කියනකොට, සිතනකොට එකපාරට මේක කරන්නේ නැතිව එකපාරටම කටට අපපමණට කියන්නේ නැතිව හිතට එන හැඟීමට අනුව තීරණ ගන්නේ නැතිව නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මේ කරන ක්‍රියාව Tamanට අනර්ථය පිණිස පවතිනවද ලෝකයට අනර්ථය පිණිස පවතිනවද මේ කියන වචනය Tamanට අනර්ථය පිණිස පවතිනවද ලෝකයට අනර්ථය පිණිස මේ ගන්න තීරණය Tamanට අනර්ථය පිණිස පවතිනවද ලෝකයට අනර්ථය පිණිස පවතිනවද එහෙම අනර්ථය පිණිස පවතිනවයි කියලා පෙනෙනවා ඒක නොකල යුත්තක් නොකිව යුත්තක් නොසිතිය යුත්තක් ඒකට කියන්නේ අකුසලයයි අසද්ධර්මයයි යමක් Tamanටත් අනුන්ටත් අනර්ථයක් නැතිනම් අර්ථය පිණිස පවතිනවා නම් අන්න ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා හිතනවා. එතකොට අර සත්තු සිව්පාව වගේ හැඟීමක් ආපු පමණට කෝපය ආපු පමණට ක්‍රියාත්මක වෙන්නේ නැතිව අපිට පුළුවන් මිනිස්සෙකුට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මේකෙන් සිද්ධ වෙන්නේ අර්ථයක්ද අනර්ථයක්ද දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දරුවා වැරද්දක් කරනවා වැරද්දක් කළාම මේ වරද දකිනකොට මවට පියාට තරහ දැන් එතකොට ඒ දරුවාට දඬුවමක් හරි දීලා ඒ දරුවා වරදින් මුදවා ගන්නට ඕන. ඒක අවශ්‍යයි. ඒකෙන් දරුවට යහපතක් වෙනවා. හැබැයි ඒක ගැන හිතනක් කරගන්නකොට Tamanට අයහපතක් වෙනවා. දැන් එහෙමනම් Tamanගේ හිතනක් වෙනවයි කියලා දරුවා හදන්න නැතුව පැත්තකට දාන්නත් බෑ. දරුවා හදන්න ගිහිල්ලා Tamanගේ හිතනක් කරගන්න එක සුදුසුත් නෑ. එතකොට එක පැත්තක් සකසන්න යනකොට අනිත් පැත්ත ගිලිහෙනවා නම් ඒක උසස් ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් නෙමෙයි. උසස්ම ප්‍රතිපදාව වෙන්නේ දරුවා හදන්නත් ඕනේ, තමන්ගේ හිත හදා ගන්නත් ඕනේ. තමන්ගේ හිත දූෂ වෙන එකෙන් වළක්වගෙන තමන්ගේ හිත රැක ගන්නට ඕන. දරුවා වරදට පෙළඹෙන එක වළක්වලා දරුවා ආරක්ෂා කරගන්න. මේ දෙකම කරන්න පුළුවන් නම් තමයි ඒ තනත්තා වඩාත්ම දක්ෂ ධර්මානුධර්ම ප්‍රතිපත්න පුද්ගලයෙක් ඇටියට හඳුන්වන්න පුළුවන්. එහෙම නොවන තරම් දැන් මුල්ම අවස්ථාවේ Taman රැකගන්නෙත් නැහැ අනුන් රැකගන්නෙත් නැහැ. ආත්මාර්ථ පරාර්ථ දෙකම ගිලිහෙනවා. ටිකක් අපි දැනුවත් වෙනකොට එක්ක අනුන් රකින්නවා Taman ගිලිහෙනවා එක්ක Taman රකින්නවා එක්ක අනුන් ගිලිහෙනවා. එතකොට ඒ තනත්තා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පූර්ණ නැහැ. යම් කිසි කෙනෙකුට තමනුත් අනුනුත් කියන දෙපැත්තම රැක ගන්නට පුළුවන් නම් අන්නේ තැනත්තා තමයි සැබවින්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ කටයුතු කරන්නේ. එතකොට ඒ තැනත්තා තමයි දක්ෂ වෙන්නේ තමනුත් අනුනුත් කියන දෙපැත්තම ආරක්ෂා කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආපු ගමම්ම අර අඹ ප්‍රශ්නේ ඥාති ප්‍රශ්නේ විමසන්නේ. දේවානම්පියතිස්ස රජුලවන්ට මේ සමබර චින්තනය මේ මධ්‍යම ප්‍රතිපදාව හරියට තේරුම් අරගෙන තියනවද කියන එක. ඒ කොහොමද විමසන්නේ? රජතුමනි ඔබට නෑයෝ ඉන්නවා. ඔබට නෑයෝ ඉන්නවා. නොනෑයෝ නොනෑයොත් ඉන්නවා. එතකොට මේ නෑයෝයි නොනෑයෝයි හැර තවත් කවුරු හරි මේ ලෝකේ ඉන්නවා. ඇයි ස්වාමීනි මම? එතකොට මේ ලෝකෙම ගැන හිතනකොට තමන්ව අමතක වෙනවා නම් ඒ තැනත්තාට තමන් රැක ගන්නට බෑ. තමන් ගැන හිතනකොට ලෝකෙ අමතක වෙනවා නම් ඒ තැනත්තට ලෝකෙ රකින්න බෑ. ඒ නිසා රජෙක් වුණාම රටවැසියා ගැන නෑයන් සහ නොනෑයන් ගැන අදහසක් තියෙන්නටත් ඕනේ. තමන් ගැන අදහසක් තියෙන්නටත් ඕනේ. එතකොට රටවැසියා ගැන හිතනකොට තමන් ගිලිහෙනවා නම් තමන් අමතක වෙනවා නම් රට රැකලා තියෙයි තමන් අකුසල් කරගෙන අපාගත වෙලා තියෙයි. ඊළඟට තමන් ගැන හිතනකොට රට ගැන මතක් වෙන්නේ නැත්තම් මේ වර්තමානයේ අපේ රටවල් වලට වෙලා තියෙනා වගේ විනාශමුඛයට යනවා. තමන්ගේ පැත්ත ගැන විතරයි බලන්නේ. ඒ තමන්ගේ යහපත නෙමෙයි තමන්ගේ ලාභය. තමන්ගේ සුවය, තමන්ගේ පහසුව ඒක ගැන බලන්න ගියාම ලෝකයම අමතක වෙනවා, රටවැසිය අමතක වෙනවා, ඒත් විනාශය. ඒ නිසා වෑයම් කරන්නට ඕන තමන්ගේ යහපතත් අනුන්ගේ යහපතත් දෙපස්සම සිද්ධ කරන්න ඒකෙන් අදහස් කරන්නේ මේ ලාභය ගැන නෙමෙයි ආත්ම අර්ථය කියලා කියන්නේ තමන්ගේ සිත ආරක්ෂා කර ගැනීම තමන්ගේ සිත සංවර්ධනය කර ඒකට තමන් දක්ෂ වෙන්නට ඕන අන් අයත් රකින්නට ඕන තමනුත් රැකින අතරතුර ඉතින් ඒ විදිහට තමන්ගේ සිත පුහුණු කරනකොට පින්නතුනේ හරියටම පුංචි දරුවෙක් පුහුණු කරන්නා වගේ තමයි මේ සිත පුහුණු කළ යුත්තේ. පියවර දෙකක් අපි අනුගමනය කරන්නට ඕන අනිවාර්යෙන්. ඒ කියන්නේ පොඩි දරුවෙක් වැරද්දක් කරනකොට ඒ වරදින් පොඩි දරුවා ආරක්ෂා කරගන්නට ඕනේ. හැබැයි පුතේ ඕක කරන්න එපා ඕක කරන්න එපා කියලා කොච්චර හරි මව හෝ පියා හෝ ගුරුවරයා හෝ අර දරුවා වරදින් වළක්වන එක විතරක් නම් කරන්නේ මොකද වෙන්නේ දරුවාට? ටික කාලයක් යනකොට හිතුවක්කාරයෙක් වෙනවා. දරුවා කරන කරන දේ ඒක වැරදි කියලා වළක්වන්නට උත්සාහ කළොත් ඒ දරුවා අම්මා නැති තැනදී තාත්තා නැති තැනදී ගුරුවරයාට නොපෙනෙන තැනදී ඒක කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කොහොම හරි ඒකම කරන්නට වංචනික විදිහට උත්සාහ ඒ නිසා දරුවෙක් වරදින් වළක්වන්නටත් ඕන ඒත් එක්ක තව දෙයක් කරන්නට ඕන ඒ කුමක්ද වරදින් වළක්වලා ඒක ඇති වැරද්ද ඒ දරුවට පැහැදිලි කරලා දෙන්නට ඕන ඒකෙන් තමයි ඒ දරුවා සබුද්ධික වෙන්නේ ඒක කළොත් සිද්ධ වෙන හානිය අනර්ථය ඒක නොකර සිටීමෙන් සිද්ධ වෙන යහපත ප්‍රතිලාභය ඒ දරුවට පැහැදිලි කරලා දෙන්නට ඒ දරුවට වැටහෙන විදිහට එහෙම කාලයක් පැහැදිලි කරලා දෙනකොට ඒ දරුවා හිතුවක්කාර වෙන්නේ නැහැ. ටිකෙන් ටික සබුද්ධික වෙනවා. අම්මා තාත්තා ගුරුවරයා මේක කරන්න එපා කියන්නේ මේ නිසා. එතකොට අපි හැම තිස්සෙම වළක්වන්නට යන්න ඕනේ. ඒ දරුවා විසින්ම හිතලා කල්පනා කරලා ඒ නොකර ඉන්න තැනකට එනවා. ඒ නිසා පොඩි දරුවෙක් හදනකොට ඒ දරුවා ආරක්ෂා කරගන්නකොට අපි පියවර දෙකක් කරන්න ඕනේ. වැරද්ද දුටුතන වහාම ඒන් වළක්වන්නටත් ඕන එහි ඇති වරද එය නොකල යුතු බව ඒ දරුවාට වැටහෙන ප්‍රමාණයෙන් පැහැදිලි කරලා දෙන්න. ඔන්න ඔය පොඩි දරුවෙක් ආරක්ෂා කරනවා වගේම තමයි අපේ හිත ආරක්ෂා කරන්නටත් වෙන්නේ. අපේ හිතටත් ওই පියවර දෙකම අනුගමනය කරන්න ඕන. පළවෙනි පියවරෙන් විතරක් නැවතුනොත් සිත වංචනික වෙනවා. සිත දඩබ්බර වෙනවා, හිතුවක් ගන්න. මොකද්ද පළවෙනි පියවර? වරද පෙනෙනකොට වහාම වරදින් වළක්වනවා. සිත කාමයන්ට ඇදී යනවා. අපෝ ඊව ගැන හිතන්න හොඳ නැහැ. ඒවෙන් කෙලස් වැඩෙනවා. ඒවෙන් සසර දිග්ගැස් වෙනවා. ඒවෙන් පව් සිද්ධ වෙනවා කියලා වහාම ඒක වළක්වනවා. වැළැක්වුවා වුණාට මනසට අවබෝධ කරලා දෙන්නේ නැහැ මේවාහි තියෙන નિસරු බව. ඒතර નિસරු බව වැටහෙන්නේ නැහැ. ඒවාහි ආස්වාදයක් තියෙනවා ඒවා වටිනවා ඒවා ඕන කියන ආයාචනය මනස තුලින් නැවත නැවත එනවා ඒ තෘෂ්ණාව නැවත නැවත මතුවෙනවා හැබැයි බලහත්කාරයෙන් අපි සිත සංවර කරනවා සංවර කරන්න උත්සාහ කරනවා එතකොට ඇති වෙන්නේ ශික්ෂණයක් පමණයි ඇතුළ සංවර වෙන්නේ නැහැ ශික්ෂණයක් සතා මරන්නේ නැහැ මරන්නේ නැති වුණාට සතා මරන්න සිය දහස්වර සිතුවිලි පහළ වෙනවා හොරකම් කරන්නේ නැහැ හැබැයි හොරකම් කරන්න සිය දහස්වර සිතුවිලි පහළ වෙනවා කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ. නමුත් ඒ සඳහා සියදහස්වර සිතුවිලි පහළ වෙනවා. ඇයි ඒ? සිතට අවබෝධ කරලා දීලා නැහැ, වටහලා දීලා නැහැ එහි තියෙන අනර්ථය. එහි තියෙන નિસරු බව, එහි තියෙන නුසුදුසු බව. එහෙම මනස දැනුවත් උනේ නැත්තම් අර බලහත්කාරයෙන් අපේ කය වචනේ විතරක් හික්මවන්නට ගියොත් එතන තියෙන ශික්ෂණයක්. ශික්ෂණය කියන්නේ ශිෂ්‍යයා කියලා කියන්නේ දරුවා ශික්ෂණය කරනවා. එතකොට ඒ ශික්ෂණය වෙන කෙනෙක් නිසා තමයි ශිෂ්‍යයා කියන්නේ. ශිෂ්‍යයාගේ ස්වභාවය තමන් හිතලා මතලා වරදින් වළකිනව නෙමේ අනිත් කෙනා කියන නිසා ඒක නොකර ඉන්නට වෑයම් කරනවා. එතකොට අපේ මනසත් දැනුවත් කරන්නේ නැතුව වරදින් විතරක් වළක්වන්නට ගියොත් ශික්ෂණයක් පමණයි ඇති වෙන සංවරයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් සීලය සැබෑ සංවරයක් බවට පත් ඒක ඇතුළතින්ම සංහිඳුණු බවක්. ඇතුළතින්ම අපේ මනස වංචා කරන්නේ නැතිව හිතුවක්කාර වෙන්නේ නැතුව මනස සංසිඳිලා වරද වරද හැටියට දැකලා සිත විසින් ඒක පිළිගෙන නිහඬ වෙන්නට නම් අපේ සිත නැවත නැවත දැනුවත් කරන්නට ඕනේ වරදින් වළක්වනවා වගේම එහි ඇති වැරද්ද, එහි ඇති හානිය, එහි ඇති નિસරු බව ප්‍රඥාවෙන් නැවත නැවත වටහලා දෙන්න. මේ වැඩ දෙකම අකණ්ඩව පුරුදු කළොත් තමයි ශික්ෂණය සංවරයක් බවට පත් කළොත් තමයි ඒ තනත්තාට ಗುಣ වඩන්නට පුළුවන් වෙන්නේ. මොනවද ಗುಣ කියලා කියන්නේ? අර අදාළ සද්භාවයන් මනස තුල අවදි වෙනවා. දැන් සමහරුන්ට සිල් රැක්ක පමණට කිසිදු ගුණයක් නැහැ. ඒ කියන්නේ තත්තු මරන්නේ හැබැයි කරුණාවක්, මෛත්‍රියක්, සත්පුරුෂකමක් ගෑවිලවත් නැහැ. හැබැයි මරන්නේ නැහැ. එතකොට මේ මොකද්ද තියෙන්නේ? ශික්ෂණයක් තියෙනවා. මරුවොත් ඒකෙන් පව් සිද්ධ වෙනවා අපාගතයන් වෙන්න වෙයි. ඒ විදිහ මොකක් හෝ හිතලා ඒක නොකර ඉන්නවා. නමුත් මනස ඇතුලේ ඒකට අදාළ ගුණය දිනු කරලා නැහැ. ඇයිද ගුණය මතුවෙන්නේ නැත්තේ? සිතට නිසි අවබෝධය ඇති කරලා දීලා නැහැ. අදාළ කාරණා පිළිබඳ. ඒ නිසා සිත හැමතිස්සෙම වෙහෙසටපත් වෙනවා. අර හිතට ඕන දේ කරන්න යනකොට කය වචනය හිර කරගෙන ඇබ ගහලා ඒක නවත්තනවා. එතකොට ලෝකෙට වෙන හානිය වලකිනවා. හැබැයි හිත පෙරලි කරන්න ගන්න. එතකොට හිත වංචනික වෙන්න පටන් ගන්නවා. වෙන වෙන වංචනික ක්‍රම වලින් ඒ තමන්ට අවශ්‍ය දේ සපුරා ගන්නට වෑයම කරනවා. දවසක් එක මහත්මියක් අපිට දුරකථනයෙන් කතා කරලා කිව්වා "හාමුදුරනේ ඔබ වහන්සේලාට බොහෝම පින් සිද්ධ වෙනවා. අපි ඔබ වහන්සේලාගෙන් බණ දහම් අහලා කොච්චර ප්‍රශ්න තිබුණා වුණත් අපි හිතේ සැහැල්ලුවෙන් ඉන්නවා." ඉතින් එහෙම කිව්වා වුණාට මං කිව්වා තව තව සිත ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා අවදියෙන් ඉන්න උත්සාහ කරන්න. ඊට පස්සේ සතියකට විතර පස්සේ නැවත මට කතා කරලා කියනවා හාමුදුරනේ ඊයරෑ මං හීනයක් දැක්කා හීනෙන් මං හරියට ඇඬුවයි කිගගා අඬලා අඬලා ඉවර වෙනකොට මට අවදි වුණා ඊට පස්සේ ලොකු සැහැල්ලුවක් දැනුණා හිතට කියලා කිව්වා මම කිව්වා දැන් ඔබතුමිය ගිය සතියේ මට කිව්වනේ අපේ දහම් අහලා බොහොම හිත සැහැල්ලුවෙන් ඉන්නවා කියලා ඉතින් හීනෙන් අඬනවා දැක්ක අඬලා අඬලා අවදි වුණාම ලොකු සැහැල්ලුවක් දැනුණා කියනවනම් එහෙනම් එතකන් සැහැල්ලුවෙන් ඉඳලා නැහැ. එතකොට මොකද්ද මේ වෙන්නේ? අර ධර්ම සංඥාවක් ඇති කරගෙන අපි දැන් බණ අහනවා අපි එහෙම ආවේගකාරී වෙන්න හොඳ නැහැ අපි ඒ විදිහට කටයුතු කිරීම සුදුසු නැහැ දැන් මං ಗುಣධම් වඩන කෙනෙක් කියලා ප්‍රසිද්ධයි මං දැන් සිල් ගන්න කෙනෙක් කියලා ප්‍රසිද්ධයි භාවනා කරන කෙනෙක් කියලා ප්‍රසිද්ධයි කියලා නිකන් ප්‍රතිරූපයක් හදාගෙන ඒ ප්‍රතිරූපේ රකින්න විතරක් වරදින් වැළකුණාට වැඩක් නැහැ හිත ඒක පිළිගන්න සූදානම් නැහැ එතකොට අර හිතේ පිට කරගන්න බැරි ආවේගයන් වෙන වෙන පැතිවලින් පිට වෙන්නට ගන්නවා ඒක රෝගී වෙනවා නැත්නම් ওই විදිහට සිහින මාර්ගේ නැත්නම් වෙන විවිධ වංචනික ක්‍රමවලින් ඒ මනෝභාවයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙම නොවෙන්නට නම් ඒකයි අපි මුලින්ම කිව්වේ සති සම්පජඤ්ඤයේ යුක්තව මේ සිත වැඩ කරන හැටි හොඳට ඉගෙන ගන්නට හොඳට හඳුනා ගන්න. එහෙම හඳුනා නොගත්තු කෙනෙකුට මේ සිත රකින්නට ගියොත් නිකන් ඇබ ගහන්නට ගිහිල්ලා වෙන්නේ අර හිසේ අම්මට කොට්ටේ මාරු කළා වගේ එහෙම නැත්නම් අර කියන්නේ ඊට වඩා හොඳ කතාවක් අතීසාරයට අන්න ඒ වගේ තමයි වෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඇතුලේ පිටපැත්තෙන් හිර කරනවා එහෙම කළයි කියලා ඒක විසඳන්නට පුළුවන් කමක් නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිත ක්‍රියාත්මක වෙන රටාව චිත්ත න්යාමයේ හරියට හඳුනා ගන්නට ඕන. ඒ පිළිබඳව සතිය සම්පජඤ්ඤය දිනු කරන්නට ඕන. දිනු කරලා අපේ සිත රකින්නට නම් පියවර දෙකක් අනුගමනය කරන්න ඕන. පළමු පියවර තමයි වරද සිද්ධ වෙන්නට යන තන වහා සිහිය උපදවාගෙන, වීරය උපදවාගෙන වරදින් වළක්වා ගන්නට ඕන. ඊට පස්සේ සම්පජඤ්ඤයෙන්, ප්‍රඥාවෙන් විමසිලිමත් නුවණ අවදි කරමින් සිත නැවත නැවත දැනුවත් කරන්නට ඕන. ඒ දේ නොකර සිටීමේ අවශ්‍යතාවය. ඒ දේ සිද්ධ කළොත් සිද්ධ වෙන හානිය මෙසේ දිගු කලක් අපේ සිහියෙන් නුවණින් වීරයෙන් චිත්ත නියාමයේ හඳුනාගෙන සිත නොකල යුතු දෙයින් වළක්වලා කල යුතු දෙෙහි පිහිටවන්නට වෑයම් කරනකොට තමයි ටිකෙන් ටික අපේ සිත සුරක්ෂිත වෙන්නේ සංවර ඉතින් එසේ ඥානවන්තයින් සිත ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. එහෙම ආරක්ෂා කරගන්නා ලද සිත මෙලවත් පරලවත් සැපගෙන දෙනවා. නිවනින් සදාකාලික සැපගෙන දෙන්නට සමත් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මේ කාරණා සිහියෙන් නුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිත පිළිබඳව අවදිමත්ව සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිහිය උපදවාගෙන සිතේ ක්‍රියාකාරී ස්වરૂපය හඳුනා ගන්නට සම්පජඤ්ඤේවත් නුවණ අවදි කරගෙන ප්‍රත්‍යවේක්ෂා නුවණින් ඒ ස්වභාවයන් තේරුම් අරගෙන වීරෙන් ශික්ෂණය පමණක් නොවේ සංවරය ඇති කරන්නට සිත ආරක්ෂා කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනෝ මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි